කාර්යාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර අපේ සිංහල ගීත කලාව පෝෂණය කිරීමට උපන් හපන්කම් ඇති ගීත නිබන්ධකයන් රාශියක් ගුවන්විදුලිය ඇසුරින් බිහි වුණා. ඒ අතර ඊටාම ජනකාන්ත ජනප්‍රිය ඒ වගේම ගීත රචනා කලාවේ සුවිශේෂී දස්කම් පෑ ගුරුවරයා වුණේ කරුණාරත්න අබේසේකර. ආනන්ද මහා විද්‍යාලයේ ඉගෙනමින් සිටි කොළු වැටෙක් මරදානේ මාලිකා කන්දේ ඉඳලා ගුවන්විදුලි ළමා පිටියට එනවා. ඔහුගේ කැමැත්ත තියෙන්නේ නිවේදන කලාවට, ලේඛන කලාවට. ගුවන්විදුලියට එන යන අතරතුරේ විසිතුර පත්තරේ කතුවරයාව හිටි ආතරු අමරසේන ඔහුට විසිතුර පත්තරේ විශේෂාංගයක් ලියන්න බාර දෙනවා. ලියන කලාවට කැමැත්තෙන් හිටි ඔහු අමුතුම විදිහකට නළු නිලියන් ගැන කලාකරුවන් ගැන විසිතුර පත්තරේට ලියනවා. ඔහුගේ ලේඛන විලාසය පාඨකයන්ගේ සිත් පැහැර ගන්නවා. ඒ අතරතුරේ ළමා පිටියට එන්නේ ගීත ගායනා කරන්න. හැබැයි කරුණාරත්න අවේසේකර ඔහුට ගීත ගායනා කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ඔහුට පිටපත් කියවන්නත් පිටපත් ලියන්නත් තමයි අවස්ථාව දෙන්නේ. මෙතනින් පටන් ගත්ත ගුවන්විදුලි නිවේදන කලාවේ අග්‍රගණ්‍ය තැනකට ඉහළම තැනකට එන්න මේ ප්‍රේම කීර්තියට පුළුවන් වෙනවා. ගුවන්විදුලි ගීත කලාවෙත් නිවේදන කලාවෙත් පෙරලියක් කරන්න මේ පුංචි කුළු ගැටයට පුළුවන් වෙනවා. අද ජනරන්ජන ගීත වලින් අපි වැඩි අවධානයක් යොමු කරන්නේ මේ ප්‍රේම කීර්තිද අල්විස් නැමැති ගීත රචකයා ගැන. ඔහුගේ ගීත සංගීතඥයන්ට විවිධ පරීක්ෂණ කරන්න විවිධ අත්හදා බැලීම් කරන්නට පාදක වුණු කාරණාව තමයි අද අපි වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ. ඒ සඳහා නිදර්ශන දෙක තුනක් ඔබ හමුවේ තබන්නයි මගේ බලාපොරොත්තුව. මේ අද මම ඒ සඳහා තෝරගත්ත ගීතාවලියේ පළමුවෙන්. ඝනකම් දීයෙන් හැඩ වැඩදා කළ මුල්ලක ඇදදා අමතක කරලු පෙට්ට ගමකි හිස මකුණු දැල් කඩා දූවිලි පිසදා උපකරලා පිරිසිදු කරලා එළියට ගන්නට දැන් වෙයි කාලය Thank you. නගුල්ගෙන තැනක හොයනවා මං කුඹුරු කොටන්නට උදළු නගුල්ගෙන තැනක හොයනවා විදලන්නට සෙමලෙකු වෙනවා මම Come a little in මේ ගීතය ලියන ප්‍රේමකීර්ති දණ්ඩිස් මේ ඇතුලේ මොනතරම් දේවල් අන්තර්ගත කරනවද? දේශ ප්‍රේමය, රට ගැන හැඟීම, කෘෂිකර්මය ගැන වගේම සමානාත්මතාවය ගැනත් ප්‍රේමකීර්ති මේ ගීතයෙන් අපගේ අවධානය යොමු කරනවා. සංගීතඥාට මේ ගීත නිබන්ධයේ ඇතුලේ යම් අත්හදා බැලීමක් කරන්න ප්‍රේමකීර්ති මඟ පාදලා දෙනවා. ඒ වගේම එවක ගුවන්විදුලියේ අර ප්‍රාථමික තාක්ෂණය තිබුණු අවධියක තාක්ෂණික ශිල්පීන්ට තමන්ගේ හැකියාවන් කුසලතාවන් ඔස්සේ යමින් තාක්ෂණික උපක්‍රම මගින් මේ ගීතයට අමුතු හැඩයක් අමුතු නාද විකෘතියක් අර්ථාන්විතව එකතු කරන්නට ප්‍රේම ගීතිකේ ගී පදමාලාව අවස්ථාවක් සලසා දෙනවා දැන් යූ ආර්ය විමල් වගේ අපේ හිටපු ගුවන්විදුලියේ ශබ්ද පරිපාලකයින් ඔවුන්ගේ හැකියාවන් තාක්ෂණය හා මුසු කරලා තමයි මෙවැනි ගීතයක් නිර්මාණය කරන්නේ. ප්‍රේමකීර්තිගේ හපංකම තමයි ඒ සංගීතඥයින්ටත් තාක්ෂණික ශිල්පීන්ටත් තමන්ගේ හපංකම් දක්වන්න කරලියක් වේදිකාවක් හරිගස්සලා දෙන එක. ඔහු කරපු තවත් දෙයක් තමයි අපි ගතානුගතිකව සාම්ප්‍රදායිකව ලියන ගීතවලට අලුත් මුහුණුවරක් නව ආරක් නව ශෛලිය අත්කර දීම මේ ගීතය අහලා බලන්න මේ ගීතේ ගායනා කරන්නේ විජේ සිරිවර්ධන පොළොන්නෝවිත මෞගුණ ගීයකට ඔහු දෙන නව ආර කාව ඔබ මාදුතු බුදු තිරිතේ යසෝදරා ඔබ මාදුතු බුදු තිරිතේ සඳතරු පින්වා දීලා තුලක තවරාලා ඉර සඳ තරු පෙන්වා දීලා මිනිසෙකු වන ඔබ මාඩුතු බුදු පිරිසේ යසෝදරා ඔබ මාඩුතු බුදු පිරිසේ මහා මායා ඔබ මාඩුතු බුදු පිරිසේ මාඩුතු බුදු පිරිසේ අපි ගීතයක් ලියනකොට මව උපමා කරනවා මිහි කතට වගේම දුක ඉහිලීම ගැන කියන්නේ නොඑක් උපමා රූපක අපි පාවිච්චි කරනවා. හැබැයි විසාකාව හෝ යසෝදරා හෝ මහමායා කියන එක චරිතයක් මව්ගුණ කියන්න ප්‍රේම කීර්ති යොදාගන්නේ නැහැ. මේ සියලු දෙනාම Tamange අම්මා වෙත ඔහු දකිනවා. මේ නිසා ඔහු මේ සියලු දෙනාගේ ගුණාංග කැටි කරනවා තමන්ගේ අම්මාගේ භූමිකාව තුල. ඔහු සෑහීමකටපත් වෙන්නේ එතකොටයි. මෙන්න මෙවැනි අපූර්ව ප්‍රතිභානයක් බෞද්ධ සාහිත්‍ය බුදු සිරිත කියවීමෙන් අත්පත් කරගත් මේ සියලුම චරිතවල මාහිඟි ගුණාංග මව කෙරෙහි ආරෝපණය කරන්න ප්‍රේමකීර්තිට පුළුවන් වෙනවා. අපේ ගීත කලාව ඇතුලේ එක්තරා සම්මත ගීත ආකෘතියක් තිබුණා. ස්ථායි අන්තරා කොටස් ලියන එක තමයි සාමාන්‍ය අපේ සාම්ප්‍රදායික ಭಾರತೀಯ ගීත ආකෘතිය, ගීත ලක්ෂණය. හැබැයි ප්‍රේමකීර්ති මේ ස්ථායි අන්තරා කොටස් ලියන ක්‍රමවේදය බැහැර කළා තමන්ගේ හිතුමතේ ඒ ගීත ආකෘතිය වෙනස් කරගන්නවා. ඊළඟට මා ඔබ වෙනුවෙන් තෝරගත්ත ගීතය ඇතුලේ ඒ සම්මත ආකෘතිය පුපුරවා හැරලා ලියපු ගීතයක්. ඒ ගීතයට දැන් සවන් දෙමු. one 你记的。 විරහ ගීයක් ප්‍රිය විප්‍රයෝගයක් බොහෝ වෙලාවට එවැනි විරහ ගීතයක් ලියවෙන්නේ පෙම්වතකු පෙම්වතිය හැර යාම එක්ක බිරිඳ සැමියා අතහැර යාම වගේ අර සාම්ප්‍රදායික වෙන්වීමක් හැබැයි මේ ප්‍රේමය මේ විරහ ගීතය එවන්නක් නෙවෙයි තමන්ගේ පෙම්වතිය ගුවනින් එතර යනවා බින් වෙනවා මේ වෙන්නීම තමයි ප්‍රේමකීර්ති මේ ගීතයට වස්තු කරගන්නේ. දැන් මේ ගීතය ලියන ආකෘතිය මුළුමනින්ම වෙනස්. හුදෙක් සිද්ධියක් නිකන් කසයි සීට්ටුවක් ලියනවා වගේ ලියනවා. හැබැයි මේ සංගීතඥයාට සිද්ධ වෙනවා මේක සංගීතවත් කරන්න සංගීතඥයාට කිසියම් අර්ථදා බැලීමක් කරන්න සිද්ධ වෙනවා ඔහුගේ මේ පදමාලාව ඇතුලේ. ප්‍රේමකීර්ති අල්විස් අර සාම්ප්‍රදායික විෂයපතෙන් බැහැරට ගිය ගීත නිබන්ධකයෙක්. ඔහු ඇතැම් වෙලාවට පද පෙරලි ගීත ඇතුළේ ගන්නවා. සුජාතා අත්නායකත් පිටු රත්නායකත් කියන ගීතයක් තියෙනවා. ඒකේ අර පෙම්වතියගේ හිත දිනා ගන්න හිත දිනා ගැනීමට වඩා ආදරය පිළිබඳ ප්‍රතිඥාව ලබා ගන්න ඇයව කිසියම් විදියකට මුලා කරලා පද පෙරලියකින් තමයි වචනය ලබා ගන්නේ Tamanට ආදරයේ බව. එවැනි අමුතු දේවල් කිරීමේ හැකියාවක් තියෙනවා. ප්‍රේමකීර්තිද අල්ලිස්ට. ඔහුගේ ගීත කලාව තුළ මේ පෙරලිකාර භාවය අපිට හොඳින්ම පේනවා. තවත් ඔහුගේ ගීතයේ විෂයපතය කොච්චර පුළුල්ද කියන එකට ඔබ කවුරුත් අහලා පුරුදු ගීතයක් මම තෝරගත්තා. අවසාන ගීතය හැටියට මේ ගීතය අහන්න ඔහු කෙබඳු වස්තු විශ්ය පිළිබඳවද තමන්ගේ ගීත නිබන්ධන කලාව තුළ හිත යොමු කරේ කියන එක තේරුම් ගන්න. ගුවන්විදුලි ගීත කලාවෙත්, නිවේදන කලාවෙත්, කවි කලාවෙත්, වගේම ලේඛන කලාවෙත් මහත් පෙරලියක් කළ ප්‍රේමකීර්තිද අල්විස් නැමැති සහෘදයා අපෙන් වියෝ වෙලා දැනට අවුරුදු 33ක් ගත වුණා. 1989 ජූලි 31 වෙනිදා රාත්‍රියේ ඊටාම කේදනීය ඉරණමකට ලක් වෙමින් ප්‍රේමකීර්තිද අල්විස් අපෙන් සමුගත්තා. ඔහුගේ ගීත කලාවත් නිවේදන කලාවත් මෙවැනි කෙටි කාලයක් තුල විවරණය කරන්න හෝ එහි විශේෂතා පෙන්눔 කරන්න අවස්ථාවක් නැහැ. අද ජනරන්ජන ගීතුලින් අපි ඔහුගේ ඒ සමුගැනීම සටහන් කරමින් ඔබට ඔහුගේ ගීත කලාවේ පියසටහන් කිහිපයක් පමණක් ඔබ හමුවේ ලැබුවා. Thank you. චාරිත්‍රාත්මක ආනන්දේ වූ රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර. ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්ත නීගමගේ යම්පත්